අප ඊයේ සහ පෙරේදා කියන දවස් දෙක තුළදී මෙයට අනිත්‍යංපස්සනාව සහ දුක්ඛංපස්සනාව පිළිබඳ සරල කරුණු අඩංගු පතරදම දේශනාවල් එකක් පැවතුණා. අද එම නිසා අප කල්පනා කළා අනිත්‍යංපස්සනාව හදලා සරල ධර්ම දේශනාවක් පැවැත්වීමට අනිත්‍ය දුක්ඛ කියන දෙක අප අවබෝධ කළා. අනාත්මය කියන එක පහසෙන් අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ අවබෝධයෙන්කොට විශේෂයෙන්ම අනාත්මය කියන එක අනාත්ම ලක්ෂණය විශේෂාත්මය පමණයි පවතින අන්‍ය ආගම් වල පවාමේ අනිත්‍ය දකිනා දුක්ඛය අවබෝධ කරනවා එසේ වගේ අනාත්ම ලක්ෂණය මත කරලා පෙන්වන්න කරන්නට සම්මා සම්බුදු කෙනෙක් නම් ලෝකෙට පහළ වන්නට ඕනවා මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නේ නැතුව කිසියෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න බෑ. යටත් කෙනෙකුට සෝවාන් මාර්ගඵලයක් සාක්ෂාත් කරන්න හැකිවන්නේ අනාත්මය පිළිබඳ පැහැදිලි සත්‍යයක් අවබෝධයක් භවනා වලින් අත්දකින අවස්ථාවකදී සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මය සෝවාන් මාර්ගයට පහළ වෙන විට සෝවාන් මාර්ගඵල පහළ වෙන අවස්ථාවලදී නැති වී යනවා ඒ නැති වී යන්නේ අනාත්ම සංඥාව අනාත්ම සංඥාව ඇතිවීම තුළින් එමෙනිසා මේ අනාත්ම සංඥාව නිවන් යාමට බලාපොරොත්තු වන තැනකින් සිටින්න ඇති කරගත යුතු දේම කරගත යුතු ධර්මයක් අනාත්මය කියන එකේ අදහස සදාකාලික වශයෙන් පවත්නා වූ ආත්මයක් නැහැ කියන එක. මේ ඉස්හාන සරල වශයෙන් අන්තනිරූපණයක් අපේ දෙන්නම් කලේ ඊට වඩා ගැඹුරු අර්ථ ඉතින් විශ්ලේෂණය මේ පිළිබඳව කරන්නට පුළුවන් කෙසේ වෙතත් මේ සාධන දේශනාවේදී අපි කතා කරන්නේ කරුණු කරුණු පමණයි. මේ ආත්මයක් ඇත ආත්මයක් ඇත නැත්නම් මම කෙනෙක් මම කියලා කෙනෙක් සිටිනවා මගේ බවක් සිටිනවා කියන හැඟීම බුද්ධාන්තර ගණන් කල්ප ගණන් කල්පාසංකේ අසංකේ අසංකේ ගණන් දෙස්සේ මේ සෑම කෙනෙක්ගේම සිත තුළ සැලපදයන් වී කැවී ඇති වැරදි සංකල්පනා මාත්‍රාව මාත්‍රයක් ඒ වැඩ සංකල්පනාව පිට තුළ එතාම සදින් කාලදී ඇති නිසා මේ ලෝකේ සෑම සත්‍යයක්ම වගේ මේ මම දෙන්නේ මම කියලා කෙනෙක් සිටිනා මගේ කියන වැරදි සංකල්පනාවල පැටලෙනවා. රහත් මාර්ගය දක්වාම රහත් ඵලය දක්වාම මේ මම දෙන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම තිබෙනවා. ඒ හැඟීමට කියන්නේ අක්ෂි මානිය කියලා. ඒ අක්ෂි මානිය පවා නැති කිරීමට රහත් මාර්ගය දක්වාම භාවනා දිනකන ඕන එමෙසා මේ ඇට තේරෙනවා ඇති ආත්ම සංඥාව කොයිතරම්නම් දුරට කෙනෙකුගේ සිත තුළ කොයිතරම්නම් කාලයක් තිස්සේ කාවදී ඇද්ද කියලා අනිත්‍ය දුක්ඛ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ගාථා ප්‍රකාශ කළ ගාථාවන් ඒකත් මුගේ සිහියේ සාපේදා ඒවා එලෙසින්ම අනාත්මය අනාත්මය සම්බන්ධයෙන් ඒ වේදසම ගාථාවක් ප්‍රකාශකට වදාරන්න තිබෙනවා. සම්මේ ධම්මා අනාස්සාවේ යදා සංඥාය පස්සතේ අතර නිමින්දතේ දුක්ඛේ සමාවෝධ ධ්‍යායනේ. එනිදී අර අනිත්‍යදී කියන්නේ සම්මේ සංඛාරා දුක්ඛේ විස්තර කරනකොට සම්මේ සංඛාරා සම්මේ සංඛාරා අනිත්‍ය සම්මේ සංඛාරා දුක්ඛ මේ අනාත්මය විස්තර කරනකොට සම්මේ ධම්මා අනාස්සා කියන වචනය පාවිච්චි කරනවා. සංඛාර කියන්නේ හේතුන් හටගත් සියලුම ධර්ම සංකත ධර්ම. එතකොට සම්මේ ධම්මා කියන එකෙන් සංකත අසංකත කියන දෙකම ඇතුල් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය සහ දුක්ඛය පිළිබඳව විස්තර කරන විට සියලුම සංස්කාර පමණයි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් සම්මතණය කරන්නේ අනාත්මය අනුව අපි භාවනා කරන විට සියලුම ධර්ම සංකත වූ සංස්කාර ධර්ම අසංකත වූ නිර්වාණ ධාතුවත් අනාත්ම ධර්මයක් වශයෙන් බලන්නේ. සියලුම ධර්ම සමාගයේ නෙවේ, මම නෙවේ, මගේ නෙවේ නිර්වාණ ධාතුව බව සමාගයේ හෝ මම මගේ බවක් හෝ නම් බවක් කියන්නේ. එම නිසා සියලුම ධර්ම අනාත්ම වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. අන්න එවිට අසමින් මිදෙන්නේ දුක්ඛේ සංසාරයේ පැවැත්ම කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මේ කලකිරීම ඕලාරික වශයෙන් ඇතිවන්නේ සංස්කාරයන් දුකක් වශයෙන් අර ඉන්නේ අපි දැනුම කළ පරිදි දුකක් වශයෙන් අවබෝධ වෙන විට මේවා දුක් වශයෙන් අවබෝධ වෙනකොට ඕලාරික වශයෙන් කලකිරීමක් ඇති වෙනවා. ඊට වඩා ගැඹුරු ඊට වඩා සියුම් කලකිරීමක් ඇතිවන්නේ අනිත්‍ය වශයෙන් සංස්කාර දකින්න විට. ඊටත් වඩා ගැඹුරින් මේ කලකිරීම ඇතිවන්නේ අනාත්මයක් වශයෙන් ආත්මයක් නෙවෙයි කියලා මේ සංස්කාර ධර්මයන් දෙම කරලා බලන එක. එනිසා සෑම කෙනෙක්ම මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට උත්සාහ කරන්න ඕනෑ නිර්වාණ ධාතුව සංස්කාර කිරීමට බලාපොරොත්තු වන අය විසින් ඒකේදී කරනවා. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය සවනම සංස්කාර ධර්ම දුකයි එතින්ම සියලුම සංස්කාර ධර්ම අනාත්ම ආත්මයක් නෙවෙයි ආත්මයට අයත් දෙයක් නෙවෙයි ඒකයි සනාතන කියන්නේ ඒ සංස්කාර ධර්ම කියපුවාම ඒකෙන් එකක් ධර්ම කියන ජීවිත මේ ලෝකේ පණ ඇති පණ ඇති දේරුණ හේතුන් හටගත් දේවල් ඇතුළු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ මේ ධර්මනා අර්ථයෙන් සමාගයේ පංචස්කන්ධය සමාගයේ ඇඳපා සිට හැර එයින් පරිබාහිරව සංස්කාර ධර්ම සමාධිය නොවේ මගේ නොවේ කියන අවබෝධය පහකින් කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන්. මේ බාහිර වස්තු හෝ බාහිර පුද්ගලයන් පිළිබඳව මගේ කියන හැඟීම ඇති කරගන්නේ සමා විසින්. ඒක පසුව ඇති කරගන්න ලබන සිතුවිල්ල. මේ බාහිර වස්තු හෝ බාහිර පුද්ගලයෙක් තුළ මගේ කියන හැඟීමක් අපගේ සංසාර තුළ ඒ ඇති කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඇති කරගන්නේ හැකියාවක් නැහැ. අප විසින්මයි මේ මගේ බව ඇති කරගන්නේ. දැන් අපි උදාහරණයක් ප්‍රකාශ කරනවා. මෙතන මේක සුත්‍රකෝලේ කායික කාර්යය ඒක ගන්න දෙන්න ඒක මම කියන හැඟීමක් ඒක පිළිබඳව ඇති කරගත්තේ නැහැ, කරගත්තේ නැහැ. නමුත් මේ රෙකෝඩර් වෙනාට පස්සේ මේක මගේ මේක මගේ කියන හැඟීමක් ඇති කරගත්තා. ඒ ඇති කරගත් මගේ කියන හැඟීම පිටින්නේ මේ ඒ රෙකෝඩර් තුළ නෙමෙයි සමාගයෙන් පිට තුළ එකක් දක්ෂ පුද්ගලයා මේ පිට තුළ. මෙන්න මේ වගේ තමයි සෑම සංස්කාර ධර්මයක්ම මගේ බව කාය සංස්කාර මගේ කියලා කියන්නේ පසුවට එන්නේ ඇති හැමිය නැතිවන්නේ සමාගයේ සිටින් ඒ වැරදි සංකල්පනාව ඇති කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් හිතමු අපි ගියක් ගත්ත නැත්නම් ඒ මම ගත්ත මේවා මගේ මගේ කියලා හැඟීමක් ඇති කරගන්නවා. ඒ ඇති කරගත්තු මගේ බව පසුව ඇති ධර්මයක්. කලින් තිබුණු ධර්මයක් නෙවෙයි. නැත්නම් බහරයාවක් දෙනවා මේ මිනිස්සේ උට මගේ බහරයා මගේ බහරයා කියන හැඟීමක් ඇති කරගන්න. අර කන්නේ නොතිබිච්ච මගේ බවක් පසුල ඇති කරගන්න. නැත්නම් සාන්තෝෂයක් ගැන මගේ සාන්තෝෂයක් ගැන හැඟීම ඇති කරගන්න. කලින් එයා ඒ පුද්ගලයා කෙරෙහි මගේ බවක් තිබුණේ නැහැ. පසුවයි මේ මගේ බවය සමාගයේ සිටින් ඇති කරගත්තේ. මේ මගේ ස්වરૂපයේ මගේ භාවය නැත්නම් මේ මගේ කියන හැඟීම ඇති කරගෙන සිටීම තුළින් සමාජ සතරේ සතරේ දුකට බහින්නට සිදෙනවා සතර දුක සමාජ අත්දැකීමට සිදෙනවා දැන් උදාහරණයක් අපි කතා කරනවා මේ මගේ බව ඇතුව හෝ මගේ බව නැතුව ඒ කියන්නේ හැඟීමෙන් තොරව හෝ හැඟීම ඇතුව ඕනෑම දෙයක් පාවිච්චි කරන්නට පුළුවන් ඕනෑම දෙයකින් ප්‍රයෝජන ගන්නට පුළුවන් ඕනෑම දෙයක් ආරක්ෂා කරන්නට පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා දැන් මේ රෙකෝඩ් එකේ උදාහරණයක් ගත්තොත් ඒ ක්‍රක්කු කෙනාට මේක මගේ කියන හැඟීමකින් තොරව මේකෙන් ඕනතම් ප්‍රෝෂණ ගන්න පුළුවන්. මේක මගේ කියන හැඟීමකින් තොරව මේක ආශිර්වාද ගන්නට පුළුවන්. ඒ මගේ කියන හැඟීමකින් තොරව මේක අලුත් සංඥා පිළිබඳ ආදී මේ දේවල් මේක සම්බන්ධයෙන් කළ යුතු නම් වැඩක් නම් මේ සියල්ලම කරන්නට පුළුවන්. ඒ වගේම මේක මගේ මගේ කියන හැඟීමකින් යුතුව ඒ වැඩ කරන්නට පුළුවන්. එතකොට යම් කෙනෙක් මේ මගේ කියන හැදීමෙන් යුතුව කටයුතු කළොත් එහෙම ඒ තුළ නැත්වත්ම සංස්කාර දුක සමාත අත්දකින්නට සිදු කර සිදු වෙන බව අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ මගේ බව නැත්නම් තමාගේ දරුවන් තමාගේ සොහොයුරයන් දෙමාපියන් ඉඳපදම් ඒතර මේක නිකම්ම මගේ මගේ අපේ අපේ කියලා අපි සිතාගෙන තිබෙනවා මෙන්න මේ වස්තුන් කෙරෙහි මේ මගේ බව ඇති කරගෙන සිටීම නිසා මරණ මොහොතේදී එහෙම ඒ අය කෙරෙහි ලෝක සහගත පිටක් මගේ බව ඇතිවන ආකාරයේ පිටක් පහළ වන නියත වශයෙන් දුක ඒකයි උපදින්නේ එතකොට මගේ බව ඇති කරගෙන සිටීම මහා භයානක තත්ත්වයක් අප දුකට පත් කරන ධර්මයක්. සංස්කාරයේ මුලක්ම කරන ධර්මයක්. එනිසා මේ මගේ බව අපවිතින් අපේ මෝඩකමට ඇති කරගත්ත දෙයක්. ඒ කියන්නේ දුක්ඛ සමුදය අඥාන දුක සමුදය දුක ඇතිවීමේ හේතුව පිළිබඳ නොදක්කම නිසා තමයි මේ බාහිර වස්තුන් හෝ බාහිර පුද්ගලයන් කෙරෙහි මගේ මගේ කියන හැඟීම ඇති කරගන්නේ. ඒ හැඟීම තොරව කටයුතු කරන්නට පුළුවන්. ඒ කටයුතු කරන කෙනෙකුට ඇත්ත වශයෙන්ම සංසාර දුක අත්දකින්නේ නැතුව නිදහස් ස්වාධීන මනසකින් යුතුව ජීවත් වන්නට පුළුවන්. ඒකෙන් ගත හැකි වෙන ප්‍රෝජනේ ගන්නටත් පුළුවන්. ආරක්ෂාව සැකසීම සතුටසල් කියන ආදී සියල්ලම කරන්නටත් පුළුවන්. අර මගේ බව තියෙනකොට ඒ තුනෙන් විශාල දුකක් තමයි අත්දකින්නට සිදු වෙනවා. ඒක නිසා මේ බාහිර සංස්කාර කෙරෙහි සමාධිය සමාධියේ රූපයෙන් සහ සමාධියේ සිටින පංචස්කන්ධයේ පරිභාවය වූ අන්‍ය යක්ෂාත්මස්වර ධර්මයක් නම් පණ ඇති වූ පණ ඇති ඒ සියලුම සංස්කාර කෙරේ මගේ බව ඇති කරගත්තේ මා විසින්මයි මගේ සිතේම තියෙන සංකල්පනා මාත්‍රයක් පමණයි ඒක හැඟීම් මාත්‍රයක් පමණයි සත්‍යයක් නෙවෙයි මේ දේශකයේ දේශ මනිය මනිය කියලා ඒ පුද්ගලයා ඒක ගැන අදහසක් පහළ කරගත්තාට ඒක හැඟීම් මාත්‍රයක් පමණයි. ඒක ඒ පුද්ගලයාට අයිති ධර්මයක් නෙවෙයි. මේ පරමාර්ථ වශයෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය ලෝක විවහාරය කතා කරන ආකාරය නෙවෙයි. එතකොට ඒ මගේ ස්වરૂපයේ ඇති කරගෙන සිටීම නිසා දුකක් ඇති වෙනවා. ඒක දුක ඇතිවීමේ හේතුවක් වෙනවා කියන අවබෝධය කෙනෙකුට ඇති කරගන්නට පුළුවන් නම් එලෙසින්ම මේ මගේ බව මානසිකින් ඇති කරගත් ධර්මයක් කියන අවබෝධයක් ඇති කරගත හැකි නම් මේ මගේ කියන හැඟීම අපට අයින් කරගන්නට පුළුවන්කම ලැබෙනවා පහත් වෙන මේ පරිබාහිර වූ වස්තු කෙරෙහි පරිබාහිර වූ සත්‍යයන් කෙරෙහි මගේ භාවයේ අයින් නොවීම ඇත්ත වශයෙන්ම සිතට ඒ තුළින් කිසිම දුකක් ඇතිවන්නේ නැහැ. ඒ දුක් ඇතිවන්නේ අනුකටම මගේ මගේ කියලා දෙනකොට අල්ලාගෙන ග්‍රහණය කරන දෙයක් පමණයි. අල්ලා ගැනීම යක්ෂා ප්‍රබලද, දෙකට ගැනීම යක්ෂා ප්‍රබලද, ඒ තුළින් ඇති වෙන දුකක් එනසින්ම ප්‍රබල වෙනවා. යන්තම් ඇල්ලුවා නම් දැන් අද අපි මොකක්ද කියලා අපිට හොඳටම මතක තියාගන්න යම් කෙනෙක් යන්තම් අල්ලනවා. යන්තම් පිටේ ඊට වඩා සතින් යම් කෙනෙක් කල්ලනවා. ඊට වඩා සතින් ඔහුගේ යම් දෙක්ෂණා. යම් කෙනෙක් කල්ලලයක වටා ගන්නවා. ඔහු සමාජයට කර වෙනවා මරණය පවා දුකට උත්පත් කරන සිදු වෙනවා. ඒ අල්ලන ස්වરૂපයේ අනුව පත්‍යක් යකටේ තෙමු නැති වෙන දුක වෙනස් වෙනවා. මෙන්න මෙහිමයි පරිභාවයේ සමාගයේ පංචස්කන්ධයෙන් බාහිර වූ මේ ජීවියක් ඇති හෝ ජීවියක් නැති කවර සංස්කාර ධර්මයක්වත් මගේ මගේ කියලා අල්ලා ගන්නා ස්වરૂපයේ මත ඒකේ තියෙන දැඩිභාවය මත සමාජ අත්දකින්නට සිදුවන දුක වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා. ඒ මගේ භාවයේ අඩු වෙන තරමට දුක අඩුයි. මගේ භාවයේ වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. එම නිසා මේ බාහිර සංස්කාර වලින් ඇත්ත වශයෙන්ම සමාජ දුකක් ඇති කර දෙන්නේ කියන අවබෝධය ඇති කරගෙන මේක මගේ සිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් නෙනා සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි කියන අවබෝධයත් ඇති කරගෙන මේ පරිභාෂිත වූ නාමී ජීවිත අධිමේ සියලුම සංස්කාර කෙරෙහි පවත්නා වූ මගේ බව සිතින් අයින් කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. එසේ අයින් කරගත් සිතට විශාල නිදහසක්, සිතට විශාල සැනසීමක්, ඒ දුක බොහෝ දුරට සහනය වීමට ඒක ප්‍රයෝගී වෙනවා. ඊට අමතරව තමයි ඒ දුකටපත් වන්නේ ඒ සංස්කාර ධර්ම වලින්. ඒ කියන්නේ සංස්කාරයේ නිමග්න කරවීමට ඒ සංස්කාර ධර්ම සමත්වන්නේ. මේ සම්පේ ධර්ම අනාත්තා කියන එකට නිර්වාණ ධාතුව සහිත තියෙනවා සංස්කාර ධර්ම නාමයි කියලා කියන්නේ. අපි මේදී මේ ප්‍රකාශ කළේ සමාගයේ පංචස්කන්ධයෙන් පරිබාහිර වූ අන්‍ය ජීවියක් ඇති හෝ ජීවියක් නැති සංස්කාර කෙරෙහි පවතිනා වූ මේ මගේ ස්වરૂපය ඇතේ සිටේ තියෙන මායාකාරී ස්වરૂපයක් වෙන අසත්‍යයක් නොවේ කියන අවබෝධය ඇතිව ඇති කරගෙන ඒ හැකීම අයින් කරගත යුතුයි කියන කතාව. එතකොට මේක පහසෙන් ඕනෑම කෙනෙකුට අවබෝධයක් ඇති වුණාට පස්සේ කරන්න පුළුවන්. මේ අනාත්මය පිළිබඳව පොතේ ධම්මදේශනා ඇතිවත් මේ අනාත්මය පිළිබඳ පොතේ පොත්පත් කියවුවත් ඒ පිළිබඳව පොතේ සිත සිතා සිත සිතා මේක මෙහෙමයි කියන තීරණයකට එළඹියක් ඇත්ත වශයෙන්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට ඒ ආනාපාන පිළිබඳ හැඟීමක් විශේෂණ ප්‍රයෝජනවත් වන්නේ නැහැ විශේෂණ ප්‍රමාණවත් වන්නේ නැහැ එනිසා භාවනාව තුළින්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලදීන මේ සමානයේ රූපස්කන්ධයයි නාමස්කන්ධය කියන දෙකම හොඳයි සිතයි කියන අංගකපස්කල් සංගයි සිතයි. ඒ දෙකම අනිත්‍යයට ඈම තුළින් අනාත්ම ආත්මයක් නැතිවෙන ස්වરૂපයට පත්වන ආකාරය පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම භාවනාව තුළින්ම අධ්‍යක්ෂක කෙනෙකුට පමණයි මේ අනාත්ම සංඥාව පදා දාන්නට පුළුවන් වන්නේ. පොත්පත්වල දැනුම් වලින් ධර්ම දේශනා අහලා ඉඳීම් වලින් කවදාවත් ඒක කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා භවනා වලින්ම මේ අනාත්මය ඇති කර ගැනීම සඳහා අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහා උත්සාහ කරන්න ඕන ඒක අත්දකින්නට ඕන. එතකොට ඒක කරන්නට නම් මොමන යෙදෙනවා පළමුවෙන් කරන්න ඕනේ සමාධියේ රූප කොට සහ සමාධියේ නාම කොට අරලා පළමුවෙන් අපි රූප කොට සමාධිමේ රූපස්කන්ධයේ කෙසේ අනාත්මය වෙනවද සමාධියේ නොවේද කියන ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් මේ කියන ධර්මයේ ආපාම ඒකලෙන් මොනෑට සුතමේ වශයෙන් ඥානයක් ඇති වෙනයි කියන්නේ මේක ඇසීමේ නැත්නම් පොතපතක් කියවීමේ සුතමේ වශයෙන් ඥානයක් ඇති වෙනවා. ඒ ඥානය සමාගයේ සිතට දාලා සමාගයේ සිතින් සත්‍යස්වරයෙන් අවබෝධ කරගන්නවා මේක මෙහෙමමයි මේක මෙහෙමමයි කියන අවබෝධය ඉගෙන විට ඒක සිතාමය ඥානයක් බවට පත් වෙනවා. අර කලින් ඇති කරගත් සුතමය ඥානය පසුව සමාගයේ ප්‍රඥාවෙන් තමයි සිටින් නැතිලා මේක මෙහෙමයි කියන අවබෝධය ඇති කරගෙන සිතාමය ඥානයක් බවට පත් කරගන්නවා. අන්නේ සිතාමය ඥානය තමයි ඊට පස්ව භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂමය ඥානයක් බවට පත් කරගත යුතු වන්නේ. එනිසා භාවනාව තුළින් තමයි මේ සත්‍යස අවබෝධය ඇති කරගත හැකි වන්නේ. මේ ධර්මයේ අමනකට මිස මේ ඇයට ඇතිවන්නේ සුතමේ ඥානයක්. ඒ සුතමේ ඥානය ඇතිවෙන් ඇති කරගන්න ලබන ඥානය මේ ඇයිදීම ඥානයේ ප්‍රමාණයට අනුකූලව ඒ ගැන සිතලා මේක මෙහෙමමයි මේක අනාත්මයි කියන අවබෝධය සිත තුළින් ඇතිවන ආකාරයෙන් චින්තාමය ඥානයක් ඇති කරගන්න ඕන. ඊට පස්සේ භාවනාව තුළින් පත්‍යස්ස මේ භාවනාවේ අධ්‍යක්ෂ ගැනීමක් අත්දකින්න ඕනේ. එහෙම කළොත් තමයි නිර්වාණ ධර්ම සාක්ෂාත් කරන්න පුළුවන් වන්නේ. එතකොට තමාගේ රූප කොට මේ ඇහැට පෙනෙන රූප ස්කන්ධය තමාගේ මූල ආකාරය පහත් වෙන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. මේ ඇයිද අපි කලින් දවසේ කියපු ආකාරයට කටයුතු කළොත් කොහොමද මේ රූප කොට පටන් ගන්නකොටම ඒ කියන්නේ මවගේ මවපතේ පිළිසඳ ගන්න අවස්ථාවේදීම අපි මේ ලෝකෙට ඉස්සල්ලාම පහළ වෙනකොට පහළ වූ සිත සංවේ ඥානයේ ගිහිල්ලා ඒකේ කවර රූප කොටසද කියන කොටසකද කියන ඇඟීම ඇති කරගත්තොත් ඒක අවබෝධ කරගන්න ඕනේ. මව සහ පියාගේ ධනක කොටස් වල සමත සංයෝග වීමෙන් දහ කල රූපයක් නිෂ්පාදනය වෙනවා නිකදෙනවා. ඒ කල රූපේ තමයි ගිහිල්ලා සමාගේ ඉස්සතම මේ භවයේ ඉපදෙනකොට පහළෝ ප්‍රතිසන්දි විඥානයේ නිසැලෙන්නේ. මේ අම්මාගේ සහ දාස්කාගේ ධාතු කොටස් වල මගේ බවක් තියනවාද මම ඉන්නාද ආත්මයක් තියනවාද කියන අවබෝධය බලන්නට ඕනේ ඇති කරගෙන ගමනින් ඇති කරගෙන ඒ අවබෝධය ලබන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම මම ගියේ. ඒවා වෙන අයගේ අම්මා කියන්නේ වෙන කෙනෙක් තාත්තා කියන්නේ වෙන කෙනෙක් සමාන නෙවෙයි. ඒ නිසා ඒක පරිණාමය ධර්මයක්. මේ රූප කොට ඇතිවෙන්න පටන් ගන්නකොටම ඇතිවෙන අන්‍ය ධර්ම වලින් මගේ ධර්මකින් ඒක අනිත් අයගේ වෙන අයගේ. ඒක මගේ කියලා මගේ කියලා ගන්නවා නම් ඒක වැරදි මුලාවක්. ඊට පස්සේ රූප කොට ප්‍රමාණිකෝල වැඩුණේ මව ගන්න ආහාර පාන නිසා ඒ භව ගන්නා ආහාර පාන නොලබුණා නම් ඒ රූප කොට වැඩෙන්නේ නියුණාටපත් නැහැ. එතකොට මේ ජීවන භාවයේ රූපේ ලැබුණේ මවගේ ආහාර හේතු නිසා. මේ මවගත් ආහාර පාන තමයි නෙවෙයි අන්නයි. පිටේ දේවල් බාහිර දේවල්. එතකොට ඒ දක්වා රූපේ වලින් පිට ඇතුලේ සිටින දක් සිටින සිටිනේ කාණ්‍ය තුළ පවතින රූපේ රූපේ කියන එකම රූප කොටසක්වත් සමානට අයිතියක් නෙවෙයි. හේතුව අම්මගේ තාත්තගේ රූප කොටස් වලින් හටගත්ත අම්මා කන කන බොන දේන වලින් ඒක වැටුණා. සමානිත නෙවෙයි. සමාන මම මගේ කියන හැඟීම වැච්ච සංකල්පනාවක්. වැරදි අත්‍යසක්. ඊට පස්සේ ලෝකයට බිහි වූාට පසුව මේ රූපස්කන්ධයේ ලැබීම සඳහා මේ ආහාර පාන මේ හේත් ආදී දෙනවා. ඒක දෙන්නට ඕන. ඒ ගනු ලබන ආහාර පාන තුළින් තමයි මේ ශරීරය මේ විදිහට නිර්මිත වෙමින් තිබෙනවා. එතකොට මේ පරිබාහිර වශයෙන් සමාගින් බැහැරෙන දත්තු ආහාර පාන තුළින් මේ ශරීරය මෙතන පිළිසුම් හැදුනා. එහෙමනම් මේ ශරීරයේ මේ රූප කොටස් අයිති සමාජ නෙවෙයි. මොකද වෙනම ධර්මයකින් ඇතිවෙච්ච දෙයක්. ඒක එහෙම අරුතවට වෙනකොට මේකට මගේ කියලා හැඟීමක් ඇති කර ගන්නවා නම් ඒක වැරදි අවබෝධයක් කියන අදහස සමාජයේ පිටත මතුවන්නට පුළුවන්. මේ අදහස ඇති වීම ඉතාමත් අවශ්‍යයි. ඊට සමතර මේ රූප කොට සමානට ඕනෑ විදිහට පවත්න්නට පුළුවන් ධර්මයක්ද කියලා බලනවා. සමානට ඕනෑ නම් මේ රූපයේ හැම දවසම කරුණ රූපයක් වශයෙන් තබා ගන්න. මගේ රූපයේ හැම දවසම කරුණ රූපයක් වශයෙන් තියෙනවා තිබේවා කියන. එහෙම කියවට එහෙම සිතුවට රූපයේ කවදාවත් නැතිකමක් නැහැ හැම දවසම කරුණ භාවයෙන් තිබෙන්නට. නැත්නම් නැතිනේ තියෙන රූපයේ සමාගේ රූපයේ දෙස බලලා මේ රූපයේ මෙලෙසම හැම දවසම පවතිනවා කියන පුතෙක් හිතුවත් කොටෙක් එහෙම නැත්නම් මේ රූපයට අනතර මේ රූපය රූපීපාදී කොහේ ජරාවටපත් වෙනවා. කවදාවත් සමාට ඕනේ විදිහට ඒක හැදෙන්නේ ඒක ස්වභාවික ධර්මයක්. හේතුෙන් දුන් හටගත් සාධාරණ ධර්මයක් රූප කොට. ඒ රූප කොට ඇති වෙන වෙලාවට ඇති වෙනවා. නැති වෙන වෙලාවට නැති වෙනවා. ජරාවටපත් වෙනාට ජරාවටපත් වෙනවා. රෝගවලටපත් වෙනාට රෝගවලට බලන් වෙනවා. මරණයටපත් වෙන වෙලාවට මැරිලා යනවා. මේ රූප කොට අපට ඕනේ විදිහට කිස්සේ පවත්න්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. තමා කොටෙක් සිටුවත් මේ මේක මේ අනිත්‍ය යන්නේ ගන්නට නොදී සදාකාලික වශයෙන් හැමදාම පවතිනවා ලක්ෂණ මේවා මහත් ඒවා ඒ මිනිස්සුන්ට මේ රූපේ හිම කටයුතු කරන එකක් නෙවෙයි මේක සමාජ හසුරවන්නට පුළුවන් දෙයක් නෙවෙයි සමාජයේ මේ සිතට අනුකූලව පවතින ධර්මයක් නෙවෙයි. මේ එතකොට මේ රූපස්කන්ධය අනාත්මයි. ඒ ප්‍රකාශනයක් කියලා ගන්න දෙයක් නෑ. මේ රූප කොටේ අපි හිතන උදාහරණයක් වශයෙන් මේ කේස් ගලේ ඉඳි සියලුම කොට කොටස් එක එක කොටස් අරගෙන මේ එක කොටසක් වගේ මගේ මගේ මම මම කියලා කියනවාද කියලා කල්පනා කරලා බලන්න. මේ සමාජයේ විශේෂ තියෙන සෙත් අරගෙන මේ සෙත් කියනවාද මේ මම මේ මගේ මේ මම මේ මගේ කියලා කවදාවත් කියන්නේ ඒ හැඟීම තියෙන්නේ කොහෙද? සෙත් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් මේ මගේ කියන හැඟීම ඒක තියෙන්නේ සෙතේ. ඒ වගේම තමයි සමාගේ ඇස් දෙක අරගෙන මේක මගේ ඇස් දෙක මගේ ඇස් දෙක කියලා අපි කොටස් දෙකවත් ඇස් දෙක දන්නේ නැහැ. අපි මේ ඇස් දෙකට මගේ ඇස් දෙක මගේ ඇස් දෙක කියලා කියන බව. ඇස් දෙකට දැනීමක් ඇතිවන්නේ නැහැ. එතකොට මේ ඇස් දෙක ඇස් දෙක පාඩුවේ තිබෙන සමාගේ සිටින් මේ ඇස් දෙක මගේ ඇස් දෙකක් කියලා හිතා ගන්නවා. එලෙසම තමයි ශරීරේ කවර කොටසක් වුණත් අත් දෙකක් හරි කවර කකුල් දෙකක් හරි කවර කොටසක් හරි මේක මගේ මගේ මගේ කියලා අපි ගත්තට ඒ ඒ කොටස් ඒ බව දන්නේ නැහැ. ඒ හැඟීම දෙන්නේ සමාගයේ සිටේ මෙන්න මේ අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ රූපයේ කෙනෙහි මගේ කියන හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීම තියෙන්නේ රූපේ නෙවෙයි. ඒක මගේ සිත තුළයි පවතින කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. රූපේ තුලින් නෙමෙයි මගේ බව තියෙන්නේ. මගේ කියන හැඟීම, මේ රූපය මගේ ආත්මයක් කියන හැඟීම පවතින්නේ තමාගේ සිත තුළ රූපේ තුළ නෙවෙයි. මේ කෝණයෙන් කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් කාරණාවක්. ඒ රූපේට මම කියන මගේ කියන හැඟීම දාගත්තේ තමා විසින්මයි. පසු ඇති කරගත්තේ දෙයක්. මේ ලෝකයේ ජනිත වෙන විට මේ අතක්වත් පයක්වත් නැත විචක්වත් මොනවත් නැහැ. මේ බඩක්වත් මොනවත් නැහැ. පරිකර සුළු ඉතාම සුළු රූප කලාපයක් තිබුණේ. කල රූපවත් නැති පසුව ඇතිවෙච්ච රූප මොකක් වලට අපගේ තියෙන නොදක්කම නිසා මේක මගේ මේක මම මේක මගේ මේක මම කියලා වැරදි අවබෝධයක් වැරදි සංකල්පනාවක් ඇති කරගෙන සිටිනවා. ඒක නිසා මේ වැරදි සංකල්පනාව තේරුම් ගන්න ඕනේ. මේ රූපේ කොටෙක් මම කියලා හිතුවත් මගේ කියලා හිතුවත් ඒක කිසිසේත් මට වන විදිහට පවත්වන්නට පුළුවන් ගන්නෑ නෙවෙයි. ඒක පොතෙක් අපි කවල කොවල නහවල නලවල හනසවල පොතෙක් වලට ආරක්ෂා කරන හැටි මේක පවත්වාගෙන යන මේ රූප කොට අපට කිසිම කෙලෙමක් දක්වන්නේ නෑ. මේ රූප කොටේ පාද රූප කොට හේ පවතිනවා. ඒක ස්වභාවික ධර්ම මාත්‍රයක්. මේ රූපගත ස්වභාවික ධර්ම මාත්‍රය ඒ ස්වභාවික ධර්ම අපේ කියන නොදැක්කමට මගේ මගේ මගේ කියලා යනවා. ඒ වැරදි සංකල්පනාව, ඒ වැරදි අවබෝධය තමයි තේරෙන්න ඕනේ. සමාගේ රූපේ පමණක් නෙවෙයි, අන්නයිගේ රූප බව. මේක මගේ මගේ මගේ කියලා අල්ලන්නේ සමාගේ කියන නොදැක්කම නිසා ඇත්ත වශයෙන්ම රූපකගේ ස්වરૂපයේ ඒක ස්වභාවික ධර්මයක්. අපේ නොදැක්කම අපි මේක ගිහිල්ලා රාමණය කරන ආත්මීය සංඥාවකින් එතන ඒ වැරදි අවබෝධය, ඒ වැරදි සංකල්පනාව ගැන අවබෝධයක් ඇතිවන විට අපිට අනාත්ම සංඥාව ඇති කර ගැනීමට ඒ අවබෝධය බොහෝ දුරට ඉවහල් වෙනවා. ඊට අමතරව මේ රූපස්කන්ධයට අමතරව තියෙන අපේ නාමස්කන්ධය කියලා කොටස් හතරක්. වේදනාවක් තියෙන අපේ සිත තුළ, සංඥාවක් තියෙන සංස්කාරයක් තියෙන විඥානයක් තියෙනවා. මේ කියපෝ නාමස්කන්ධ හතරක් එකක් එකක් වෙනුවෙන් වශයෙන් අරගෙන මේක මමද මේක මගේ ආත්මයද මේක මට අය ධර්මයක්ද කියලා විමසන නිසා බලන්න ඕන ප්‍රඥාවක් හා සමාධියක් තියෙන්න ඕන ඒ බලනකොට සමාජ පැහැදිලිව පේන්න ඕන ඒවා සමාජයේ ධර්ම නෙවෙයි සමාජ ඕනෙ විදිහට හසුරවන්න පුළුවන් ධර්ම නෙවෙයි ඒක හටගත්තාම ඇති වෙනවා ඒක නැතුණාම නැති වෙනවා ඒ පමණයි ඒක ධර්ම වල ස්වરૂපය කියලා දැන් අපිට උදාහරණ දෙකම වේදනාව තමා කැමති නැහැ කිසිසේත්ම දුක් වේදනා ඇති වෙන්නේ. ඇයි සමාජයේ සිතට හෝ කයට හෝ යම් කිසි දුකක් දැනෙනාට කිසිවෙක් මේ ලෝකේ සත්‍යයක් කැමති නැහැ. ඒ අපේ කැමැත්ත තිබුණත් කැමැත්ත නොතිබුණත් දුක් වේදනාවක් ගෙනදෙන හේතුවක් ඇති වූ විදසන දුක් වේදනාව ඇති වෙනවා. අපේ කැමැත්තට අනුව ඇති වෙන ධර්මයක් නෙවෙයි දුක් වේදනාව. අපේ සමුදාන මන්දරයක් ඇවිල්ලා කරනවා ඒකවල දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාව ඇති කරගන්නට අප කැමති උනාය නොකමති උනාය කියන එක කිසිම බලපෑමක් ඒකට අවශ්‍ය කමක් නැහැ. දුක් වේදනාව ඇති වෙන එක ඇති වෙනවා හේතුව ආවහොත් නිසා ඵලයට වෙනවා. අපට ඕන විදිහට ඒක ඇති වෙන්නේ නැහැ. අපට ඕන විදිහට ඒක පවත් ගන්නට බෑ. අපට ඕන විදිහට ඒක නැතිවන්නේ. ඒක ඇති වෙන වෙලාවට ඇති වෙනවා, නැති වෙන වෙලාවට නැති වෙනවා. ඒක ස්වාභාවික ධර්ම මාත්‍රයක්. හේතුන්ගෙන් හටගන්නා උපාභාස ධර්ම මාත්‍රයයි. මෙලෙසම තමයි සැප වේදනාව. අපි කොතෙක් සැප වේදනා විඳින්නට ආශා කළත් සැප වේදනා නිසාම අපට ලැබෙනවා නෙවෙයි. සැප වේදනාවන් දින දින යම් හේතුවක් තිබෙනවා නම් ඒ හේතු ටික අපි ලං කර ගන්නට ඕන ඒ සැප වේදනාව අත්දකින්නට. ඒ හේතු ටික අයින් නැති ගමන්න ඒ සැප වේදනාවත් නිරුද්ධ වෙනවා. අනිත්‍ය දැනවා. එතකොට මේ සැප වේදනාව සමාඩ ඕන විදිහට ඇතිවන්නේ සමාඩ ඕන විදිහට ඒක පවත්වාගෙන යන්නද බෑ සමාඩ ඕන විදිහට ඒක නැතිවන්නේ ඒ තුන් ගන්න මේක පිටවන්නේ සැප වේදනාව ගැන දෙන හේතුන් ඉගෙන විට සැප වේදනාව ඇති වෙනවා ඒ හේතුන් නැති වෙන විට ඒ සැප වේදනාව නැති වෙනවා මේ හේතුන් හටගන්නා දේවල් වලට මගේ කියනවා නම් මම කියනනම් මේක එකමලාව. දැන් අපි උදාහරණයක් ගමු මේ අකාර්තකින් අනිත්‍යත්වයට ගහලා අක්කුඩියක් ගහනවා. අත් දෙක එකට ගැටීමේ හේතුව නිසා අර අක්කුඩිය ගැටීමේ ශබ්දය ඇති වෙනවා. ශබ්දයේ ප්‍රතිඵලය අත් දෙක එකට ගැටීම හේතුවයි. එතන හේතුවක් සහ ඵලයක් තියෙනවා. දැන් මම අත් දෙක එකට ගැටීමෙන් ගහලා අත්පුඩියක් ගහලා ඒ සත්‍යයක් ඇති කරගෙන මේ සත්‍යය මගේ මේ සත්‍යය මගේ කියලා කියනවනම් ඒක මගේ තියෙන මොලාවක්. මොකද ඒක හේතුන් නිසා හටගත් දෙයක් විනා වෙන දෙයක් නෙවෙයි. අත් දෙක එකට ගැටීම නිසා සද්දේ ඇති වුණා. ඒක හේතු දෙක එකට වීම නිසා ඒ ප්‍රතිඵලය ඇති වුණා. මේ ප්‍රතිඵලය මගේ මගේ කියනවා නම් ඒක බොම්කමක්. මොඩකමක්. මෙන්න මෙලෙසම තමයි අපගේ නාමස්කන්ධය වේදනාව සංඥා සංස්කාර විඥාන කියන හතරම හේතුන්ගෙන් හටගන්නවා. ඒ හේතුන්ගෙන් හටගන්න දේවල් වලට මගේ මගේ මගේ ආත්මය කියලා අපි වැරදි සංකල්පනාවක පැටලෙනවා නේද? දැන් සුඛ වේදනාව, දුක් වේදනාව වගේම තමයි මන්දහත් වේදනාවත්. මන්දහත් වේදනාව පවා Tamanට ඕනෙ විදිහට ඇති වෙන්නේ සමාට ඕන විදිහට පවත්වාගෙන යන්නත් බෑ සමාට ඕන විදිහට නැතිවන්නේ නැහැ දුක් වේදනාවත් එදසයි සැප වේදනාවත් එදසයි උපේක්ෂා වේදනාවත් එදසයි දුකක් දැනෙන විට මේ දුක නැති යන්නේ නැති යන්නේ නැති යන්නේ කියලා අපි කොටෙස් හිතවත් ඒ දුක් වේදනාව නැතිවන්නේ හේතුන් නිසා ඇති වූ දුක් වේදනාව හේතුන් නැති වෙනකොට නැති වෙනවා මෙන්න මේකේ උදාහරණ වැදගත් කාරණාවක් තේරුම් ගන්න ඕන මේ මම කියන එක ආත්මයක් ඇති කියන එක මගේ කියන එක මේ වේදනාව තුල තිබෙනවා නම් මේ වේදනාව නැති වෙනකොට ඒ ආත්ම භාවය, මගේ භාවය, මම භාවය නැති වෙනවන්න ඕන. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගමු නම් යටින් මේ දේශයක් තියෙනවා. මේ දේශය තමයි මම, මේ දේශය තමයි මගේ ආත්මය කියලා මම හිතනවා. නැත්තම් කියනවා මේ මම මම සිටින්නේ මේ ලේන්සුව ඇතුලේ නැත්තම් මගේ ආත්මය තියෙන්නේ මේ ලේන්සුව ඇතුලේ කියලා. එහෙම හිතනවා. මේ ලේන්සුව බින්නද දාලා අනුකම්පාට කවර ආකාරයෙන් නෝ නැත්තද නැති කියන්නේ අර කලින් තිබ්බ ආත්මයට මොකද වෙන්නේ? මේ ලේන්සුව තුල ආත්මයක් තිබුණා නම් ලේන්සුව මගේ මගේ කියන මොනින්ම ලේන්සුව තුල තිබුණා නම් ලේන්සුව නැති වෙනකොට ඒකත් නැති වෙනවා. එලෙසින්ම වේදනාව මම කියනවා නම් වේදනාව මගේ කියනවා නම් නැත්තම් වේදනාව මගේ ආත්මය කියනවා නම් වේදනාව නැති යන විට අර මගේ බව මගේ ආත්මීය භාවයක් නැති වෙන්නට ඕන. මෙලෙසින් තමයි අනාත්ම සංඥාව ඇති කරගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා අනිත්‍ය සංඥා වික්‍රේ භාවයේ සම්බා ආත්මාන සමුද්ධාකාය අනිත්‍ය සංඥාව වික්‍රේ දුක්ඛනෝ අනත්ත සංඥා සංඛාතේ අනත්ත සංඥාව ආත්මාන සමුද්ධාතං පාඨනා කියන පාඩයක්. ඒක නඩමුක් කරන්නේ නැහැ. මහණෙනි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේ කුමක් සඳහාද? අර මම කියලා කෙනෙක් සිටිනවා කියන අදහස අත්මාන සමුද්ධාදාය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේ කොහොමද? අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට අනත්ත් සංඥා සංඛාදී මේකේ ආඥා නැහැ කියන හැඟීම තමයි ඒකට අවබෝධය වෙනවාය. අනත්ත් සංඥා අනත්ත් සංඥාව ඇති වෙනකොට අත්මාන සමුද්ධාදාය සම්පාපනාදී මේ මම වෙන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම නැත්තටම නැති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශේ උපාසයක්. එතකොට මේ අනිත්‍ය දර්ශනේ තුලින් ඒ අනිත්‍යයේ යෑම නිසා මම කියලා ගන්නට කිසිවක් හේත නොවන බව අවබෝධ කරගන්න ඕනේ. වේදනා ස්කන්ධය මම වේදනා ස්කන්ධය මගේ වේදනා ස්කන්ධය මගේ ආත්මය මෙලෙසින් අපි අල්ලනවා මෙලෙසින් අපි ගන්නවා එසේ ගනු ලබන එසේ අල්ලනු ලබන වේදනාව සෑම සමයක් ගන්න වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා ඊට පස්සේ නැති වෙනවා මේ වේදනාව මහනම් වේදනාවගේ ආත්මය නම් ඒ වෙනස් වෙනකොට ආත්මයක් හැමදාම වෙනස් වෙනවා ඒක නැති වෙනකොට වේදනාවක්වත් වේදනාව නැති වෙනකොට ආත්මයක් නැති වෙනවා එතකොට වේදනාව නැති වුණාට පස්සේ මේ නැතිවෙච්ච වේදනාව තුළ මගේ කියලා ගන්නට කොහොමද ඉතිරි වෙලා තියෙන්නේ? හේතු වෙලා තියෙන්නේ කොහොමද? කිසිවක් තේරෙන්නේ නිරුද්ධ වී යනවා. පහනක් වෙනසෙ ඉහි යනවා. එහෙමනම් ඒ වේදනා ස්කන්ධය තුළ ආඥා කියලා ගන්නට කිසිවක් තේරෙන්නේ මෙන්න මේ ශේෂ නොවීම තුළින් අත්දකින අනාත්ම සංඥාව තමයි ගාමත්න අවශ්‍ය වන්නේ නිර්වාණ ධර්ම සාක්ෂාත් කිරීමට. අනිත්‍යය යනවා අනිත්‍යය යන තුනේ නිරෝධයට යනවා නිරුද්ධ නිවි යනවා එහෙමනම් ඒක තුළ මම කියලා ගන්නට කිසිවක් හේතුවක් නැහැ කියනවා. වේදනාව වගේම තමයි සමාධිය පිටතට තියෙන නොයෙක් ආකාර සංඥා හැඟීම් අපේ රූප හඳුනා ගන්නා රූප සංඥා හැදෙනවා ගන්ධ සංඥා හඳුනා ගන්න විට ඒ ගන්ධ සංඥාව ඇති වෙනවා ඒ සත්වයන් හඳුනා ගන්නවා බෝධස චිත්තලස කටපරස පෙන්දස් නිගාදී වශයෙන් ඒක රස සංඥා ඇතිවෙනවා කායක දැනෙන නොයෙක් ආකාර ස්පර්ශයන් අපි හඳුනා ගන්නා විට පොට්ටබ්බ සංඥා ඇතිවෙනවා මනසට ඇති වෙන නොයෙක් දේවල් අපි හඳුනා ගන්නා විට ධම්ම සංඥා ඇතිවෙනවා මේ ආකාරයෙන් නිස්සාකාර සංඥාව අපගේ සිත තුළ නැති වෙනවා. මේ සංඥා ස්කන්ධය මම කියලා ගන්නවා නම් මගේ ආත්මය කියලා ගන්නවා නම් මේ සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙන විට මේ මම බවට මගේ ආත්ම ස්වરૂපයට පිටා සිටින්නට තැනක් නැති වෙනවා. දැන් උදාහරණයක් ගමු අපි ඉගෙනගත්තු ධම්මයේ සංඥා ස්කන්ධය. මේ දේවල් ඉගෙනගෙන ඉගෙනගෙන ඒවා මතක තබාගෙන යනවා ඒක සංඥා ගොඩක්. සංඥා ස්කන්ධයක්. මේ මතක තබාගෙන ඉන්න සංඥාව මගේ මගේ ආත්මය තමයි මතක තියාගෙන ඉන්නේ කියන හැඟීම නිසා කෙනෙක් කියනවා. මේ මතක තබාගෙන හිටපු සංඥා ඔක්කොම අමතක වෙනවා. හරි මතක් කරගන්න බැරි වෙනවා. බැරි වෙන විදියට. එතකොට අර ආත්මීය ස්වરૂපේ මොකක්ද වෙන්නේ? ඒක නිරුද්ධ කියනවා. නැති කියනවා. ඒක පිළිගන්නට බැහැ. මේ අනිත්‍ය තුනේ නිරෝධයට පස්සන ආකාරයේ නොදක්කම නිසා තමයි ඒ අවිද්‍යාව තමයි මේ සිත තුළ පවතින නිසා තමයි මේක ආත්මයක් ආත්මයක් ආත්මයක් කියන දැරිහඳීමට එන්නේ. ඒක නිසා අනිත්‍ය සංඥාව තුළින් මේ සුද්ධිරීම දකිනවා නම් යම් කෙනෙක් ඒ තුළින් ඔහුට අනාත්ම සංඥාව ඇති කර ගන්නට පුළුවන් වෙනවා. මෙතන මේ සංඥාවත් සෑම කමකින් අනිත්‍ය වෙන නිසා මේකේ කිසිවක් ආත්මයක් වශයෙන් ගන්නට තේසවන්නේ නැහැ නේද කියන අවබෝධය ඇති කරගත යුතු වෙනවා. ඒ කියන්නේ මගේ අමාගතෙන් ඇති කරගන්න මගේ සිරුර තුළ පහළ වෙන සියලුම සංඥා නිරුද්ධ වෙනවා නම් මේ සංඥා තුළ මගේ කියා හෝ මම කියා ගන්නට කිසිවක් තේසවන්නේ නැහැ නේද කියන අවබෝධය තමයි ඇතිවන්නට ඕනවා. එලෙසම තමයි සංස්කාර ස්කන්ධය. සංස්කාර කියන්නේ සංචේතනාව. සමාධිය සිත තුළ ඇතිවෙනා වූ සිතුවිලි. ඒක රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පොත්පත් සංකේතනා, ධම්ම සංකේතනා වශයෙන් හය ආකාරයෙන් දෙදෙනා පුත්‍ර ගානන් මහත්යෙන් වෙන් කරලා තියෙනවා මේ සංස්කාර ස්කන්ධය. රූප දැක්කාම ඒ පිළිබඳ සිතිවිලි එනවා. සත්‍ය දැක්කාම ඒ පිළිබඳ සත්‍ය දැක්කාම ඒ පිළිබඳ සිතිවිලි ගලනවා. ගනුසුනට නායක දැක්කාම සිතිවිලි ගලාගෙන යනවා. ඊවට රසක් ගැනීමක් කායට මොන දෙයක් කලින් පත් වුණත් ඒ තුළින් සංඥා මේ සිතිවිලි ගලනවා. ඒ වගේම මනසට මේ දේවල් සිහිපත් වුණාම සිතිවිලි ගලනවා. සිතිවිලි ඇති වෙනවා. මේක තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. මේ සිතිවිලි සමාගයේ සිත තුළ පහළවන්නා සිතිවිලි. මේ සිතිවිලි වල ස්වરૂපයක් මාර්ගය. හැම වෙලාවෙම පවතිනවාද? රූප අල්ලාගෙන තියෙන සිටිවිලි වෙනස් රූප වෙනස් සත්‍යයක් හෝ වෙනස් ගන්ධයක් අල්ලාගෙන සිටිවිලි ඇති කරන්නේ නැති යනවා. සබ්දයේ ගෙන්නේක නැති වෙන සිටිවිලි ඒ සබ්දය නැති වෙනකොට නැති යනවා. දැන් මේ මම මෙතන වචන ටික කරනවා මේ වචන ටික කරන ටික කරන වාරයක් වාරයක් පාසන ඒ සබ්දයක් ඇති නැති නැති නැති යනවා. ඒක ඔයගේ කනේ ගිහිල්ලා වදිනා එතකොට ඒක දැනගන්න සුදුසු පහල වෙනවා. මම මේ සත්‍ය ටික සම්පූර්ණයෙන් නතර කළා නම් අර සිටිවිලි සම්පූර්ණයෙන්ම නැතර වෙනවා. මොකද හේතු නැහැ. සද්දේ ඇතිනේ සිත පහළ වෙන්න අවශ්‍ය වෙන හේතු නැති නිසා සද්දේ ඇතිනේ සිත නැති වෙනවා. දැන් මම මේ සද්ද ඔක්කොම නවත්තන්න බලන්නේ සද්ද ඇතිනේ සිත තියනද කියලා. ඔක්කොම නැහැ. ඒ කියන්නේ මම දුක් දෙලා. එතකොට ඒ සද්ද ඇතිනේ ඔක්කොම ඒ වෙන්නේ සංඥා මම කියලා මගේ කියලා ඒක පිළිබඳව සංකේතන මම කියලා මගේ කියලා දක්වනවා මේ ඔක්කොම මේ සංකේතනා නිරුද්ධ වී යනකොට නැති වී යනකොට මගේ බවට තියෙන තැනක් තියෙනවා. දැන් මේ ඇයි මේ ධර්මය අහන අහන වෙලාවට මේ සිතිවිලි පහළ වෙයි පහළ වෙයි ගියා. මේ සිතිවිලි කියන්නේ මම. මේ සිතිවිලි මගේ කියන හැඟීමෙන් දැන් හිතනවා. මේ ඔක්කොම සිතිවිලි නිරුද්ධ කියත් නැති කියත් මම කියලා ගන්නට මම ඉතිරි ගන්නවා. මගේ කියලා ගන්නට මම ඉතිරි ගන්නවා. කිසිවක් නෑ අනිත්‍ය දෙක නිරුද්ධ වෙන්නේ නැහැ. එසේ අනිත්‍යක කොට නිරුද්ධ වී නිවන ධම්ම තුළ ආත්මය කියලා ගන්නට කිසිවක් නැහැ. මෙලෙසම තමයි සමාධි සිත විඥාන සංඥා. මේ සිත නිසා තමයි වැඩි දෙනෙක් උන මොලාවට පත්න්නේ මේක ආත්මයක් මේක ආත්මයක් මේක ආත්මයක් කියලා. ඒ හැඟීම තියෙන සිතේ. ඒ සිතේ හැඟීම තියෙන ආත්මයක් ඇත ඇත කියන හැඟීම කියන සිතක් නැති වෙනවා. සිතේ ස්වરૂපය සෑම තැනකම ඇති වෙනවා ඒ මොහොතක් තුළ පවතින ඒ තැනේම බිඳී යනවා තවත් එකක් ඇති වෙනවා ඒ තැනේ මේක බිඳී යනවා ඊට පස්සේ නැවත එකක් ඇති වෙනවා මෙන්න මේකයි සිතේ ස්වરૂපය වහවහ වහවහ ඇති ඇති නැතිව නැතිව යන ස්වરૂපයේ කුලිතේ පවතින මේක වේගයෙන් ක්‍රියාත්මක වන නිසා ඒ වේගවත් ක්‍රියාවලිය නිසා අපට එකම ධර්මයක් වශයෙන් මේ චිත්ත ප්‍රවාහය තේනාට මූල ප්‍රවාහය තේනවා මේක එකම ධර්මයක් වශයෙන් වේගවත් ක්‍රියාවලිය නිසා ඒක සිදුවන්නේ හරියට මේ මෙඩිටේෂන් එක දර්ශනයක් නැත්නම් චිත්‍රපටයක දර්ශනයකදී එක එක දර්ශනයක් නෙමෙයි එකම කලවරක් වෙනවා. තව දර්ශනයක් වෙනවා. ඊට පස්සේ කලවරක් වෙනවා. නමුත් අර වේගින් වේගින් දර්ශනයකට පස්සෙ දර්ශනයක් ඇතිවෙන නිසා අපිට පේනවා ඒ රූප ක්‍රියාත්මක කරනවා, කතා කරනවා, අතවසනවා, පයවසනවා, එහෙම දෙයක් ඒක තුළ නැහැ. සත්‍ය වශයෙන් එක එක රූපයේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒක ඉතින් සිදුවන සත්‍ය ක්‍රියාවලිය නම් අපිට ඒක වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා ඒක එකම ධර්මයක් වශයෙන් තියෙනවා ක්‍රියාත්මක වෙන ධර්මයක් වශයෙන් තියෙනවා මෙන්න මෙතෙන් තමයි සමාධියේ විඥාන ස්කන්ධය සහිත සියලුම නාම ස්කන්ධය නෝ සමාධියේ විඥානය ඇහැට රූප දැක්කාට පස්සෙ හඳුනා ගන්න සිතක් තියෙනවා කනට ශබ්දාහ ගාගත්තාට පස්සේ හදේ ඇති වෙන සිත් කියනවා. නාසයට ගඳ සුවඳ, ඒ වගේම දිවට රස, කයට මේ දේවල් ගෑවුනාට පස්සේ ස්පර්ශ වුණාට පසුව ඒවා හඳුනා ගන්නා, ඒවා දැන ගන්නා සිත් ඇති වෙනවා. මනස ධර්මයේ කර්ම අයින් අමනාට පසු ඒ මනසින් සිදුවිලි ඇති වෙනවා. මේවට මේ චක්ක විඥාන, සෝත විඥාන, ධන විඥාන, දේව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා පොත්වල දක්වා තිබෙනවා වැඩි බලපතන වචන ටිකක්. අපේ ඇහි පහළ වෙන පිට කියලා නම් මේ සිත් හැම වෙලාවම පාදිනවා. මේ අය මේ ජීවිතේ දක්වා කොච්චර රූප දැකීමේදී සිතිවිලි ඇති කර ගන්නටද? දැන් ඒකක්වත් තියෙනවා. ඒ රූප දැකපු සිත් ඔක්කොම මම නම් ඒ රූප දැකපු සිත් වලින් තමයි මගේ ඒ ඒක තුළ තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා දක්වන. නැත්තම් මමයි රූප බැවින් කියලා හිතන මේ සිත මගේ කියලා අල්ලගෙන කටයුතු කළා නම් ඒ සිත් ඔක්කොම නැති වෙනකොට මම කියලා ගන්නට කිසිවක් ඉතුරුවන්නේ නැහැ. සද්දයෙන් මේ එකක් එහෙමයි. ඔක්කොම නිරුද්ධ වී යනවා, නැති වී යනවා, අනිත්‍යද යනවා. එහෙමනම් මේ අනිත්‍යයන් ගන්නතල කිසිවක් හේතුවක් නැහැ ආත්මයක් වශයෙන් ගන්නට. මෙන්න මේ අවබෝධය මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයේ භාවනාව තුළින් අත්දකින්නට ඕන. දැන් අපි උදාහරණයක් දෙමු. මේ අනිත්‍ය දෙස බල බලා කෙනෙක් භාවනා කරන යෝගාවදී සමාගේ රූප කොටස් අනිත්‍ය යන එක දැක දැක සිටිනවා. දැන් මේ අය දැකලා ඇති කල අත්දැකලා ඇති සමාන දාතක් වෙනස් වී වැටුණාට පස්සෙ ඒ අතපය දිග හැරියාට පස්සෙ ඇතුලේ නලිය නලිය නලිය නලිය යනවා වගේ සත්‍යයක් දැනෙනවා. එන්න මේ විදිහට මුළු රූප කලාප මුළු ඇඟම නලිය නලිය නලිය නලිය රූප කලාප කැඩි කැඩි කැඩි කැඩි දිලි දිලි යන ආකාරය යම් කිසි යෝගාවදී දකිනවා කියන එක. අර මේ අයගේ කරුණකට උදාහරණයක් දැන් අපි කියන්නේ ඊට වඩා වේගයකින් ඊට වඩා අති වේගයකින් ඉතා ගැඹුරෙන් බලන්න ඊට වඩා වැඩි ප්‍රමාණයක් එලෙස සිදු වෙනවා. සමාගයේ රූප කොට මෙලෙසින් සෑම ස්නේහකම ඇතිපිල්ලක් කරනකොට කෝටි වාරයක් වන්න වාරයක් ඒක පරිවාරයක් ඇති වෙවි ඇති වෙවි නැති වෙවි නැති වෙවි යන හැටි දැක දැක යෝගාවචරයේ සිටිනවා. මේක සිටිනකොට මේ රෝග මේ රූප හැමදෙලා නැති නැති නැති යනවා. මේක මොකද්ද මම කියලා ගන්න හිතුවන්නේ. මේ දැන් තියෙන රෝගේ ඊළඟ වෙනකොට නැහැ. ඊළඟ තියෙන රෝගේ ඊළඟ වෙනකොට නැහැ. මේක මොකද්ද මම කියලා ගන්න හිතුව වෙන්නේ කියන හැඟීම ආවෝ. ඇත්ත වශයෙන්ම රූපස්කන්ධය පිළිබඳව තියෙන ආත්ම සංඥාව එහිදී හරි වෙනවා. ඉතින් තමයි නැත් ඒ ඉඳලා බලපලා සිටින්නට මේවා දකින්නේ සිටින්. ඒ කියන්නේ අපේ ළඟ රූප කොට දිවි දිවි දිවි දිවි දිවි දිවි යනවා. මේකේ මේකේ මේකේ. මේවා දකින්න සිට ඔක්කොම දිවි දිවි දිවි දිවි යනවා. දැන් කාලේ උදාහරණයක් කල්පනා කරන්නේ ඒ සමාජයේ ගැනීම ශරීරයෙන් නැතිව රූප කොට දිවි දිවි යනවා. ඒ දකින්න සිට දිවි දිවි යනවා. කර්තනයක් පස්වදින්නේ. මේ ශරීරය මේ එක දෙකකට පමණ ප්‍රමාණයක් විදියට ගත්තොත් අර මුලින් තිබුණු ශරීරයේ රූප එක්දාක් විදිහට ගත්ත තැනදී සම්පූර්ණයෙන්ම නැහැ. අර මුලින් තිබුණ සිට අර 30000 කියෙත් ගත්ත අවස්ථාවේදී නෑ. ඔක්කොම අනුස්කෝප කොටසක්, ඔක්කොම අනුඥාන කොටසක්, සිදුවීම කොටසක්. එතකොට මේක මොනවද ගන්න තියෙන්නේ මම, මගේ කියලා ගන්නට මොනවද මේ හිතවන්නේ කියන පැහැදිලි අවබෝධය ඔය ආකාරයෙන් හෝ, ඔය ඒ සංස්කාර වෙනත් ආකාරයකින් හෝ, පස්චක්ෂ අවබෝධ වුණොත් එහෙම අන්නේ මේ සක්කාය දිට්ඨියට හිතින් දැන නැගෙනවා. සමාගයේ සිට තුළ මේ දක්වා මේ සංස්කාරයේ සක්කාය දිට්ඨිය මම කියලා කෙනෙක් ආකාරයට ආත්මයක් ඇත කියන වැඩ සංකල්පනාවෙන් බැහැදිලි ඒක අල්ලගෙන හිටියා මේ දර්ශනය හරියටම භවනාව තුළින් අත්දැක්කොත් නැත්නම් ඔයක සමාන වෙනත් ඔය අනුකාරෝ වෙන දර්ශනයක් හරියට අත්දැක්කොත් මේක තුළ කොහෙද මමෙක් ඉන්නේ මේක තුළ මොකද්ද මම කියලා ගන්න දෙ ඉතුරුවන්නේ කියන පැහැදිලි අවබෝධය ඇති වෙනකොටම ඔය සක්හාය දෙච්ච සදාකාලික වශයෙන් නිවි යනවා ඒක ඉති භවනාව ආගයෙන් වේසිතට අරමුණ වෙනවා මේ විදිහට අනිත්‍ය සංඥාව තුළින් අනාත්මය අපි අත්දකින්න ඕන. ඒ අනිත්‍ය තුළින් අනාත්මය අත්දකපු කෙනෙකුට තමයි අතුම වශයෙන් සෝවාන් ඵලයට සාර්ථක කරන්න පුළුවන් වන්නේ. අනිත්‍ය යනවා නිරන්තරයෙන්ම ඒ තුල ගන්නට කිසිවක් හේතුවන්නේ මේ රූප කොට වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ යනවා නාම කොට සිටිවිලි පරම්පරාව කොහොම නැති නැති නැති නැති යනවා කිසිවක් හේතුවන්නේ මේ අවබෝධයෙන් නැතිකම නිසා මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් මත්දකින්නට නොහැකිකම නිසා මේ මෝඩකම මේ අවිද්‍යාව නිසා තමයි මේ තුල ආත්මයක් ඇත ආත්මයක් ඇත කියන වැරදි සංකල්පනාවකේ ලෝක කල්පනාවක ලෝකයේ සත්‍යයක් ඇති සිටින්නේ යම් කෙනෙක් නම් භාවනා කරන යෝගාවචරයේ මේ විදිහට භාවනා දියුණු කරන දියුණු කරගෙන යන විට සමාධිය නෝපකොට මෙලෙසින් නැති නැති ගොස් හරියට දිනු කටයක් වතුරේ දියකලාට සම්පූර්ණයෙන්ම දියෙන්නේ නැත්තටම නැති නොපෙනෙන ඥානයි. ඒ කියන්නේ සමාධිය පිටට කිසිම දෙයක් නැතුව දුණු කැටේ වතුර දීලාට පස්සේ දුණු කැටේ ගේනම නැති යනවා. අන්න එලෙසම සමාධිය රූප මොකද නැත්තටම නැති නොපෙනෙන ඥානයි. පිටට නැතින ඥානයි. ඊට අමතරව සමාගේ පරිභාවයේ මුළු විශ්වයේම තියෙන රූපත් ඔක්කොම එදෙසින්ම ජීවි නැත්තටම නැති ගියා. මේ ලෝකෙදී අභ්‍යපාතයක්. කිසිවක් නැති දෙයක් කොහොමවත් කරන්නේ. ඒක දකින්න සිතක් ක්‍රමයෙන් මේ විදිහට කිවිගේ කියන්නේ සම්පූර්ණයෙන්ම නිවිලා කොයි ලෝකේ කොයි තැනකද සත්‍යයක් තිබෙන්නේ කොයි තැනකද ආත්මයක් තියෙන්නේ කොයි තැනකද ජීවියක් තියෙන්නේ කොයි තැනකද මනස තියෙන්නේ කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට අත්දකින්න පුළුවන් භවනා තුළින් අන්න ඒකේ ආත්ම සංඥාවට පිළිගන්නට කිසිම සංස්කාර ධර්මයක් මේ විශ්ේ කොටනපත් තියෙන්නේ ඒ ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම නිවි නිරුද්ධ වෙනවා ඒක අත්දකින්නට පුළුවන් වන්නේ භාවනාව තුළින් විදර්ශනා භාවනාව තුළින් පොත්පත්වලින් ධර්මදේශනා ශ්‍රවණය කිරීම තුළින් සමාධි ඥානය සමාධි සමාධියෙන් අධ්‍යක්ෂිත ධර්මයක්. මෙනිසා දැන් හතරයි වේලාව අප මේ දේශනාව මෙතන අප මෙන්න කියන අදහස් කරන්නේ මේ දක්වා ප්‍රකාශ කරන්නේ අනාත්මය කියන එක අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වන සරල කරුණු කීපයක් පමණයි. අපේ අනාත්මික අල්ලලා කරපු දීප දේශනාවක් වෙන පැයකමාරක දෙකක පමණ ඒ දේශනාව මෙහි දෙප්‍රඥාව දියුණු වෙන කාලයේදී අපි නැවත අහන්න සලස්වන්න මේට වඩා ගැඹුරුයි අනාත්මය පිළිබඳ විශාල දීප විස්තරයක් දැක්වෙන දේශනාවක්. අදට මේ ප්‍රමාණවත් කියලා අපි කල්පනා කරනවා මේකෙන් මත්යෙන් අනාත්ම සංඥාව ඇති වෙන ආකාරයෙන් නුවණින් සම්මස්නය කරන සමාගයේ රූප කොටස් මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි සමාගයේ ධර්මයන් සමාගයේ සිරිත සිරිතයන් සමාගයේ සාන්තෝෂයන් භාර්යාවරුන් කවුරු තමන්ගේ නෙවෙයි අපි කොටෙක් ඒවා තමන්ගේ තමන්ගේ කියන විදිහට ඒවා ස්වාභාවික ධර්ම මාත්‍රය. ජීවිතයෙන් හැටගන්නා ධර්ම හේතු නැති වෙනකොට නැති වෙන ධර්ම. මෙන්න මේ පැහැදිලි අවබෝධය ඇති වෙනවා නම් අපේ චිත්‍ර පවර්ණා වූ ජෝත බන්ධන බොහෝ දුරට බැඳී යන්නට නැතිනම් නිමිදී යන දුර්ලී යන ඒක අපේ සංස්කාර නිමිතිය සඳහා හේතු වෙනවා එම නිසාම අනාත්ම සංඥාව ඉතාමත්ම අවශ්‍යම ධර්මයක් නම් යන අයට මේ අය අද පැයක් පමණ කාලයක් තිස්සේ අඩුම වශයෙන් පැයක් කාලයක්වත් මේ අනාත්මය ගැන සිහිපත් කරන්න හොඳින් සමාධිමත් වෙකින් නැවත නැවත සිහිපත් කරලා බලන්න මේක තුළ ආත්මයක් තියනවාද මේකේ ආත්මයක් නැද්ද කියලා. මෙන්න මේ අනාත්ම සංඥාව අවබෝධ වූාට පසුව සමාය කරතර හිටපු මූලික කර්මස්ථානයේ සිට පිහිටවන්න හේතුවාගෙන ඒ කර්මස්ථානයේ ප්‍රගුණ කරන අතරතුරදී සියලුම නාම ධර්මයන් අනිත්‍ය යන ආකාරය සහ රූප ධර්මයන් අනිත්‍ය යන ආකාරය දැක දැක භාවනාවේ නිරතවන්න. අන්න එහෙම නිරත වෙන විට කෙනෙකුගේ පාණ්‍ය ශක්තිය පිරිසිදේ නම් මේ අනිත්‍ය සංඥාව හොඳට වැටුණා නම් ඒ වගේම දුක්ඛ සංඥාව අවබෝධ වුණා නම් අනාත්ම සංඥාව දැනෙන්න ලැබුණ මේ තිබේ නම් තිබුණා නම් ඒ කෙනෙකුට නිර්වාණ ධාතු සාක්ෂාත් වීමේ වාසනාව උදා වෙනවා. හොඳයි අපි මේ පින්වත් අයට මේ ධර්මයෙන් කරන කීමේ කුසලයේ ශක්තිය ඒකාන්ත වශයෙන්ම වහවහම නිවෙන සැනසීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරනනම් එසේ ආශිර්වාද කරන මේ දේශනාව මෙතනින් නිම කරනනම් ඔබ සමතම නිවාස කරන අත්පත් වේවා දැන් අපි පූර්ණ කොට ඉදිරි කරමු